ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද පොදා භාවනා වැඩසටහන නියම කිරීමට ඉතා සරල කාටක් ප්‍රයෝජනට ගත හැකි කරුණ කීපයක් ප්‍රකාශ කිරීමටයි මා අදහස් කරන්නේ සාමාන්‍යයෙන් පොදවසුල අප ප්‍රකාශ කරන්නේ ඉතා සරල ධර්ම දේශනා ගැඹුරු ධර්ම දේශනාවල් පවත්වන්නේ භාවනා පන්ති පවත්වන දවස්වල පමණයි නිසා මේ කාට ප්‍රයෝජනට ගත හැකි වූ කර්මාන්තයක් ගතවන අංගුත්තර නිකායේ තිකනිපාතේ ඇති අඤ්ඤතිත්‍ය සූත්‍රයේ අරලා සුළු ධර්ම දේශනාවක් කිරීමට මා බලාපොරොත්තු වනවා. බුදුරජාණන් වහන්සේ එනක් වික්ෂුන් වහන්සේගෙන් මෙසේ විමසුවා. සතේ වික්‍රේ අඤ්ඤතිත්‍ය පරිභාගතා එවං කුච්චේ යං තයෝ මේ විඥා තයෝ මොයි ආවසෝ ධම්මා කතමේ තයෝ රාගෝ දෝසෝ මෝහෝ මේසෝ කෝ ආසෝ දෙන්නං ධම්මානං කෝ විශේෂෝ කෝ අදිපායෝ කින්නානං කරණන්ති එවං පුත්තා තුන්නේ වික්කවේ දේශං අඤ්ඤ තිස්යානං පරිබ්බජනකානං කින්ති ව්‍යාකරේයත් මේ අන්‍ය ජීවිතක පරිබ්‍රාජකව කියලා කොටසක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ සිටියා. බුද්ධාගමෙන් පිට සංස්කාරණුන් වෙන ඒ වගේම වෙනත් දෘෂ්ටීන් අල්ලාගත් නොයෙකුත් අය. අන්න එවැනි අන්‍ය නිත්‍යා දෘෂ්ටික අය ඔබලාගෙන් මහණෙනි මෙසේ විමසුවොත් ඔබලා කුමක්ද කියන්නේ? මේ ඇවැත්නි මේ ධර්ම තුනක් තිබෙනා ලෝකේ මොනවද? රාගෝ දෝසෝ මෝහෝ රාගයයි දෝෂයයි මෝහයයි මේ ධර්ම තුනේ කෝ විශේෂෝ කෝ වදිපායෝකින් නානා කරන මේකේ තියෙන මේ කර්ම තුනේ ඇති විශේෂත්වය කුමක්ද ලක්ෂණයන් කවරේද මේවා ඇති නානාකරණයේ විශේෂ විශේෂ ලක්ෂණයන් කවරේද? මෙහෙම ඔබලාගෙන් විමසුවොත් ඔබලා ඉන්ද්‍රියාකරයාත කුමක්ද ප්‍රකාශ කරන්නේ? වික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ මෙස විමසුවා. භගවන් මූලකානෝ බන්තේ ධම්මා භගවන් මෙත්තිකා භගවන් පරිසරණ සාධුවත භන්තේ භගවන්තං යේව පටිභාතු ඒතස් භාවිතස්ස අස්සෝ භගවතෝ සුත්තා භික්ඛු ආරස්සන්ති කියලා භික්ඛුන් වහන්සේලා පිළිවදන් දුන්නා බුදුරජාණන් වහන්සේ අප ඔබ වහන්සේ කරණ යන අය ඔබ වහන්සේගේ ධර්මය අනුගමනය කරන අය ඔබ වහන්සේම මේ අර්ථය අපට දේශනා කරන්නේ අප ඔබ වහන්සේ කියන ආකාරයෙන් ගිය දැනගන්නා මේ කියන්නේ. මේදී බුදුරජාණන් වහන්සේ තේනේ බික්ඛවේ සනාත සාධකම් මනසිකරවත එහෙනම් මහණේ හොඳින් අහන්න සාධකම් මනසිකරවත හොඳින් සිහිපත් කරන්න කියලා වික්ෂුන් වහන්සේලාට මෙලෙස වදාළා. සතේ දෙක්කේ යන්නේ තිත්‍යා පරිබ්බාධකාන. එවං කුච්චේයන් කයෝ මේ දෙක්ක ආවසෝ ධම්මා කතනේ තයෝ රාගෝ දෝසෝ මෝහෝ ඉමේ සම්තින්නම් ධම්මානං කෝ විශේෂෝ කෝ අනිපායෝකින් නානාකරණන්ති එවං පුට්ඨා උන්නේ දෙක්කේ තේසං අඤ්ඤතිත්‍යානං පරිබ්බාධකානං එවං ව්‍යාකරේයාත මහණෙනි ඔබලගෙන් අනිත්‍යයට ප්‍රාණිද්දාලික එලෙසින් මේ රාග දෝෂ මෝහ කියන කොටස් තුනේ විශේෂයේ අධිප්‍රාය නැත්නම් නොඑක ආකාරයෙන් ඇති වෙනස්කම් කවරේද විමසොත් මෙසේ විස්තර කරන්න. කොහොමද? රාගෝකෝ ආවසෝ අප්‍රසාවජ්ජෝ චිත්ත විරාලී දෝෂෝ මහා රාගෝකෝ ආවසෝ අප්‍රසාවජ්ජෝ දන්ද විරාගී දෝසෝ මහාසාවජ්ජෝ කිප්ප විරාගී මෝහෝ මහාසාවජ්ජෝ මහා විරාගී මේ රාගය කියන එක ඇලැස්නේ මේ විදිහට කියන්නට කියලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ. රාගය කියන එක අප්‍රසාවජ්‍යයි. වැඩි අඩුයි. ඒකෙන් එන ප්‍රතිවිපාක අතරම් ප්‍රබල නැහැ. ඒ වුණාට අප්‍රසාවජ්ජෝ දණ්ඩ විරාග. රාගේ පහව යන්නේ හුඟක් වෙලාවට කාලයක් ගත වුණාට පසුව. ඒ කියන්නේ රාග සිතක් ඇති වුණාට පසුව ඒක මහා සාවජ්‍ය අවශ්‍යයක් නෙවෙයි. ඒක අල්ප සාවජ්‍ය. ඒතරම් බරපතල නෑ. විශේෂයෙන්ම සමාගයේ දුරු ධර්මං අමුද ඒ වගේම නෑද හිතමිතුරන් ආදී ප්‍රිය වස්තුන් කෙරෙහි ඇතිවන රාග සිතේ තියෙනවා. ඒ රාග සිතේ ගැට් වශයෙන්ම ප්‍රතිවිපාකයක් සමහරට නොදෙන තත්ත්වයක් කියන්නටත් ඇති වෙන්නටත් පුළුවන්. විශේෂයෙන්ම රේරුකාන්ත අඳුරුන්හා ගුරුගේ පොතක තිබුණා මා හිතන පිට අභිසම් මාර්ගයේ රූප කියන පොතේ එවැනි ලෝභ සිතිවිලි වෙන කාම සිතිවිලි වල විපාක දීම අනියතයි කියලා. එහෙම විපාක දෙනවද නැදෙනවද කියලා කියන්නට බැහැ. ඒ කාලකසාවද්දයි මොකද හේතුව කාගයක් ඇති වුණාට පස්සේ මිනිස් ජීවිත සතුටකටපත් වෙනා මිසක් දුන්නකටපත් වෙන්නේ නැහැ. ඒ රාග සිතිවිලි වලින් කරන කර්තව්‍යයන් ඒ තරම් බරපතල දේවල් නෙවෙයි. රාගේ මිශ්‍ර වෙලා දෝමනස්යෙන් යමක් කරනවා නම් මේක බරපතල වෙන්න පුළුවන්. යම් කෙනෙක් තමාගේ වස්තුවට වෙන කෙනෙකුගේ වස්තුවට ඇලෙන කරලා ගන්නට ගියාට පස්සේ සමහරට අනු කෙනෙක් ඒ වස්තුව අයිතිකාරය මරන්නට පුළුවන් මරන්නේ ලෝභයෙන් නෙවෙයි මරන්නේ ද්වේෂයෙන් ආගේ සාමාන්‍යයෙන් අල්පසාවජ්‍යය ඒ වගේම ඒක ගන්ධ නිරාමයි. ඉක්මනට නැති වෙන ධර්මයක් නෙවෙයි. සමහර විට කෙනෙකු කෙරේ ගැටේ කාර්ය ජීවිතේ පුරාම නැති නොවන ධර්මයක් වශයෙන් පවතින්නට පුළුවන්. මේ ගන්ධ විරාගයේ தත්ය ඒ වගේම අර්ථසාවජ්‍ය தත්ය කාගේ තියෙන විශේෂ කාරණේ. ඒකේ තියෙන විශේෂත්වය. ද්වේෂය එහෙම නෙවෙයි. ද්වේෂය දෝෂෝ මහා සාවජ්‍යෝ ඒක මහා වැරද්දක්. අර අල්ප සාවජ්‍යනේ මහා සාවජ්‍ය එකක්. හේතුව දෝෂේ පැනගන්නට පසුව ඉද දෘශ්‍ය වෙනවා ඒ තුලින් කරන්නේ මහා බරපතල ක්‍රියා. සතුන් මරන්නේ ද්වේෂයෙන්. බනින්නේ ද්වේෂයෙන්. ඒ වගේම නොයෙක් ආකාර විද පැටලෙන වල පැටලෙන්නේ ද්වේෂයෙන්. ද්වේෂය ඊටාම බරපතල ලෙස ලියලි ලියලා වැඩෙන මහා ගින්නක් වගේ. ආගේ මෙන්නේ දැන් සුත්‍රයේ මේ මහා බලපත්‍ර යුද්ධ තියෙන ජීවිතේ මුල් කරගෙන. ඒක මහා ආස්ථාවක් ඒ වුණාට දේශය කිප්ප විරාණ. ඉතා ඉක්මනටම නැතුව යන පහව යන. ආගිය කියන එක අප්‍රසාවජ්‍යයි වැරදි බහුල නෑ ඒක විපාක විතරම් ප්‍රබල නෑ නමුත් ඒ පහව යන්නට කල් යනවා දන්ද විරාගී දේශයේ මහා සාවජ්‍යයි මහා බලපත්‍රකම වැඩි නමුත් ඒක කිප්ප විරාමයි දැන් මෝහය ගැන මේ අය කල්පනා කරන්න මෝහය මහා ආශාවජ්‍යද අප්‍රසාවජ්‍යද කියලා කියන්න පුළුවන් කවුද? ඈ? කවුද අප්‍රසාවජ්‍ය කියන්නේ? එක්කෙනෙක් අප්‍රසාවජ්‍ය කියනවා කෙනෙක් මහා ආශාවජ්‍ය කියනවා. මෝහය දන්ද විරාගිත කිප්ප විරාගිත. ඉක්මනට පහව යන එකක්ද පසු හුඟක් කල ගිහිල්ලා පහව යනවා. බුදුරජාණන් වහන්සේත් ඔය අදහස්ම තමයි දරන්නේ. මෝහය මහා සාවජ්‍යයි දන්ත විරාගී. මෝහය මහා බරපතල වඩා. අල්ප සාවජ්‍යනේ ඒක නැති වෙන්නෙත් නෑ ඉක්මනට. ජීවිතාන්තය දක්වාම කල්පාන්තර කරන පෞතිනික. මෝහය මහා සාවජ්‍ය වන්නේ අන් කිසිවක් නෙවෙයි සෑම අකුසලයක් කරනකොට මෝහය එතන යෙදිලා. ද්වේෂයෙන් කටයුතු කරන්නේත් මෝහය තිබුණ පමණයි. ද්වේෂය තනියම කටයුතු කරන්නේ නැහැ මෝහය සමග අත්දැල් බැඳගෙන කටයුතු කරන්නේ. ලෝභයෙන් කටයුතු කරන්නේ මෝහය සමග අත්දැල් බැඳගෙන. යම් තරම් අකුසල් කරනවා නම් ඒ සෑම අකුසලයක් පසුපසම මෝහය තිබෙනවා. මේ මෝහය මහා ප්‍රබල අකුසල මූලයක්. ඒකනේ ඒක රහත් වෙනකම් නසන්නට බැහැ. ඒ තරම් නම් දඬ විරාජය. ඒක පහව යන්නේ නැහැ ලේසියෙන්. මේ මෝහයෙන් බරිත වූ නිසා තමයි සත්‍ය නොවැටහෝ ගිය නිසා තමයි අපි මේ සංසාරයේ ගමන් කරමින් මේ දුක් අනුභව කරන්නේ මෙලෙස. මේ ආයත දැන් කල්පනා වෙන්න පුළුවන් දැන් රාගය හොඳයි දේශයට වැඩියි ඈ මොකද රාගදෝෂම එකක් අරසා නෑ මේ අකුසල මූල තුනම එකාකාරයෙන්ම නරකයි මෙතන මේ කතා කරන්නේ මේ හරියට තුලනාත්මක කර නැත්නම් සාපේක්ෂ කර අපි සංසන්දනය කරලා මේ කතා කරනකොට රාගය මහතාවජනෙවි අපසාවජය කියලා කතා කරනවා. අපි දැනගන්නට ඕන මේ රාගය, දෝෂය, මෝහය කියන ක්ලේශ මූල ධර්මයන් පුළුවන් තරම් අඩු කරගෙන එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන්නට. නිවන කියන එක මොකක්ද ඒ සරිසහාමුදුරන්ගෙන් දවසක් විමසනකොට නිබ්බාන නිබ්බානන්ති ආවසෝසාරකුත් උච්චති පිට්ඨාවකානකෝ ආවසෝසාරකුත් නිබ්බානන්ති කිය පිටට නිවනයි නිවනයි කියලා අයත් සාරකුත්‍රේ ප්‍රකාශ කරන මොකක්ද මේ නිවන කියන එක දෙවිදිනේ යෝකෝ ආසෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං උච්චති නිබ්බාන මේ රාගයේ සේවීම ද්වේෂයේ සේවීම මෝහයේ සේවීම තමයි හැවැත්නේ නිවන කියන්නේ ඇත්ත වශයෙන්ම නිරෝධය දැකීමෙන් ඇතිවෙන ප්‍රතිපලයක් මේ රාග දෝෂ මොහ නැති කිරීම නැති වී යාම. එම නිසා නිවන් යන්නට බලාපොරොත්තු වෙන අය විසින් මේ රාග දෝෂ මොහ කියන ක්ලේශ ධර්මයන් තුන පුළුවන් තරම් ප්‍රහාණය කර ගැනීමට උත්සාහ ගන්නට ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා ඒ වික්ෂුන් වහන්සේලාගෙන් ඒ අන්‍ය තීර්ථකෝ පරිත්‍රාජකෝ උඹලගෙන් මෙහෙම ඇහුවොත් කෝපන ආවසෝ හේතෝ කෝ පච්චයෝ ඒන අනුප්පන්නෝ ආරාගෝ උප්පජ්ජති උප්පන්නා උප්පන්නෝ ආරාගෝ බීජෝ භාවය වේපුල්ලාය සංවත්තති මොකද්ද ඇවැත්නේ හේතුව මොකද්ද පත්‍ය ඕපනාවසෝ හේතුකෝ පත්‍යෝ කුමකටද යේන අනුප්පන්නෝ ආරාගෝ උප්පජ්ජති නූපන්නා වූ රාගේ ඉදීමට උප්පන්නා වූ රාග උපන්නා උපන්නා වූ රාගේ විහිව භවයි වේපුල්ලාය සංවත්තති බොහෝ කොට මෙද්දා හිත ප්‍රබලව වැඩින්නට ඒ කියන්නේ නෝපන්නාගේ දීපදීමට නෝපන්නාගේ ඉපදීමට උපන්නාගේ තව තවත් දියනෙලා වැඩිවීමට යම් හේතුවක් තියෙනවා නම් යම් පත්‍යක් තියෙනවා නම් ඒක කුමක්දයි කියලා ඔබලගෙන් විමසොත් ඔබලා දෙන පිළිතුර මොකක්ද? මෙයා දෙන පිළිතුර මොකක්ද? සුබ නිමිත්තන් තිස් වචනීයක් තස්ස සුබ නිමිත්තං අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව රාගෝ uppajjati uppannෝ ච රාගෝ බිහියෝ භාවාය වේපුල්ලාය සංහත්තති ඒකට පිළිතුර තමයි සුබ නිමිත්ත කියන වචනේ මේ සුබ නිමිත්ත තස්ස සුබ නිමිත්තං අයෝනිසෝ මනසිකරෝතෝ මේ සුබ නිමිත්ත කෙරෙහි නුවණින් මෙනෙහි කරන විට නුවණ නැතුව මෙනෙහි කරන විට නූපන් රාගයක් උපදිනවා උපන් රාගයක් කියලා වැඩෙනවා මොකද සුබ නිමිත්ත කියන්නේ <laughs> සුබන්විත කියන්නේ ඉෂ්ට වූ අරමුණු මොකක් හරි. ඇහැට ඉෂ්ට වූ අරමුණු ඇහැට ප්‍රිය කරන රූප සුබනිමිත්තක්. කනට ප්‍රිය කරන ශබ්ද සුබනිමිත්තක්. නාසයට ප්‍රිය කරන ගඳ සුගන්ධය ප්‍රිය නිමිත්තක්. දිව ඇලුම් කරන රසය සුබනිමිත්තක්. අය ඇලුම් කරන ස්පර්ශ සුබනිමිති. මේ සුබනිමිති කෙරෙහි අයෝනිසෝ මනසිකරවතෝ නුනුවණින් මෙනෙහි කිරීම නිසා නූපන්නා වූ රාගය උපදිනවා උපන් රාගය තව තවත් වැඩෙනවා ඒක නිසා අපි දැනගන්න ඕන මේ නිවන් මඟ නම් ගමන් කරන්නේ තමාගේ සිත් තුළ මේ සුබ නිමිත්ත කෙරෙහි කිසි කෙසේ පිළිපැදිය යුතුද නැත්නම් මේ සුබ නිමිත්ත දෙස කෙසේ බැලිය යුතුද මොකද අපි මේ යන්නේ රාග දෝෂ මෝහ තුනී කර කර තුනී කර කර නැත්නම් කපමින් කපමින් සම්පූර්ණයෙන්ම සය කර ගැනීම සඳහා. ඒක නිසා මේ සුබ නිමිත්ත ගැන අයෝනිසෝ විදිහට මෙනෙහි කළොත් නුනුවණින් මෙනෙහි කළොත් ඒත් නින් ඇත්ත වශයෙන්ම නූපන් රාගයේ වැඩෙනවා ඇති වෙනවා උපන් රාගයේ වැඩෙනවා. නුනුවණින් මෙනෙහි කරනවා කියන්නේ මේක හොඳයි හොඳයි හොඳයි කියලා යමෙක් දීපත් කරනවා. ඇහැට දැකපු රූපය හොඳයි හොඳයි හොඳයි. කනට අහන ප්‍රිය ශබ්දය මිහිරි මිහිරි මිහිරි. මේකෙන් මට සපක් ලැබෙනවා සපක් ලැබෙනවා. මේක ස්ථිර දෙයක්. මේක මම සැප විඳිනවා මම සැප විඳිනවා මම සැප විඳිනවා මෙවැනි අදහස් හිතට කාර්යදී ගියාට පස්සෙ මේක නුනුවණින් මෙනෙහි වීමක් අර අර සුබ නිමිත්ත ආස්වාද කිරීමට හිත තුළ ඡන්දයක් කැමැත්තක් ඇති වෙනවා මේ ඡන්දයේ කැමැත්ත සිත තුළ ඇතිවීම තුළින් අර නූපන් රාගයේ ඇති වෙනවා උපන් රාගයේ වැඩෙනවා. එහෙමනම් සුබ නිමිත්ත කෙරේ කොහොමද මේ මෙහි කරන්නට ඕනේ? අයෝනිසෝ මනසිකරොත් ඕනේ රාගේ හා මේ වැඩෙන්නේ. එහෙමනම් සුබ නිමිත්ත කෙරේ යෝනිසෝ මනසිකාරතෝ යොන් නුවණින් මෙහි කරන්නට ඕනේ. දැන් මේ රාගයේ අපේ ප්‍රහාණය කිරීමට යනවා නම් යමෙක් ආ මේ තුනී කොට කොට කටයුතු කළ යුතුයි කියලා කෙනෙකුට අවබෝධයක් තියෙනවනම් සුබ නිමිති ඇහැට කනට නාසයට දිවට හා ශරීරයට හමුවන සෑම අරමුණක්ම ඈම සුබ අරමුණක්ම කිෂ්ඨ අරමුණක්ම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව බලන්නට ඕනේ නුවණින් යුතුව බලන්නට ඕනේ කොහොමද නුවණින් යුතුව බලන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මේවාට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේවානේ ප්‍රිය වශයෙන් බලන මේවා සුබ නිමිති මේ සුබ නිමිති දකින්නකොටම මේ වෙන ආස්වාදයක් විඳින්නේ මම කියලා අපේ වැරදි අවබෝධයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ආස්වාදයක් විඳින බුද්ධලයක් නැහැ. මේවා අපි මේ ප්‍රතිමින් ප්‍රකාශ කරලා තියෙනවා. ආස්වාදය කියන්නේ වේදනා සහිත වෙනත් නාම මාත්‍ර. ඒවා ඇති වෙලා නැතිලා යන එච්චරයි. දැන් ඇති වෙන ආස්වාද සිතිවිල්ල ඒ මොහොතේම නැති වුණා. නැවත ඒ ගැන සතුටක් ලබන්නට නැවතත් ඒ ආස්වාද ලබන්නට ඕන. මේක අනිත්‍ය යන ධර්මයක්. එහෙම හිතනවා නම් අරක නුවණින් මෙනෙහි කිරීමක් යොන්සෝ මනසිකාරයක්. සුබ නිමිත්ත ඉස්තිර දෙයක් නෙවෙයි මෙලසින් අනිත්‍යයට යනවා. සුබ නිමිත්තෙන් ලැබෙන ආස්වාදය විඳින කෙනෙක් නැහැ. මේක නිකන් ඇති වී නැති වී යන නාම මාත්‍රයක් පමණයි. මේ සුබ නිමිත්තට ඇලීම නිසා මේකට ඇතුළු චන්ද රාගය නිසා මොකද සිදුවන්නේ? ඒකාන්තයෙන්ම මට සසර දුකට බහින්නට සිදු වෙනවා. ඒකාන්තයෙන්ම මගේ සසර ගමන දික් වෙනවා. මට එවැනින් ඈත් ගන්නට සිදු වෙනවා. මා යන්නේ නිර්වාණය අවබෝධ කර මේ සංසාර දුකින් මිදීමට නම් මෙලෙසින් සුබ නිමිත්ත මගේ සිත තුළ නලිය නලියා නොඑක ආකාර සිතුවිලි ගලන්නට පටන් ගත්තොත් මා යන්නේ මායාවේ මාර්ගයේ. එම නිසා අපි දැනගන්නවා නුවණින් මෙනෙහි කරනවා මේ එන්නේ හොඳ ධර්මයක් නන් නෙවෙයි බොලේ කියලා. අපිව රවටන්නට එන ධර්මයක් මායාවේ ධර්මයක්. මායාවේ උගුල මාය අපට ගින් හැමක් දාලා ඇහැටත් හැමවල් දාලා කනටත් හැමවල් දාලා දිලිකොක්ක දෙන්නේ මායාවේ ඇති නාසයට දිවට ශරීරයට දාලා ඒවට ගැට ගහලා තියෙනවා රූප ශබ්ද ගන්ධ රස කියන ඒ දිලිකොක්කට අමුලා තියෙන හැම මේක අපි තේරුම් ගන්නවා නම් මේක මාර්ගපාක්ෂික ධර්මයක් සංසාරයේ දිග්ගස්සන්නට තියෙන ධර්මයක් අපිට යහපත ළඟා කරන දෙයක් නෙවෙයි මේවට ඇලීම නිසා මේවට බැඳීම නිසා දුකින් දුකටම පත්වන්නට වෙනවා. මම දුකට අප්‍රිය මුද්දලේ. මා හොයාගෙන යන්නේ සදාකාලික සකතක් සදාකාලික නිවන. එසේනම් මේවට ඇලියදී මෙලෙසින් සිටියා මෙතෙක් කල හොඳටම ප්‍රමාණවත්. දැන්වත් මායාවේ ධර්ම මාර්ග වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ. මාර්ගී මාර්ගී වශයෙන්ම දකින්නට ඕනේ. මේ ආස්වාදයේ විඳින කෙනෙකුත් නෑ ඒක අපිටින් මේවා අනිත් එකෙන් දැනගිනිච්ච ආස්වාද දැම්මම නැතුව ගියා. මේ හරියට රෑ දැකපු සිහින වගේ. රෑට නොඑක ආකාර සිහින දකිනවා අහස මාළිගා දකිනවා. අහසේ පාවෙනවා පියාසර කරනවා. හැබැයි ඇහැරලා බලනකොට ඉන්නේ අර කලින් හිටපු පැදුර මතම ළම. නැත්තම් ඇඳම. නැත්තම් බිමම. මේවා ඔක්කොම ඇති වී නැති වී යන සියුම් දැනීම් මාත්‍ර පමණයි සියුම් නාම මාත්‍ර පමණයි මේවාට ඇදී ඇදී සිටීම තුළින් ඒකාන්තයෙන්ම අපට දුකක් මාත් විඳින්න වෙනවා මේ සත්‍යය අවබෝධ කරගෙන අනවශ්‍ය වූ රාග සිතුවිලි ඇති වෙනකොටම රාගයක් රාගයක් කියලා මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයක්. දීපින්වත් අය රාගයෙන් තොර වෙලා කටයුතු කරන්නට බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්න දෙයක්. කාමයෙන් තොර වෙලා කටයුතු කරන්න දෙය කියලා බුදුරජාණන් වහන්සේ ගිහියට ප්‍රකාශ කරලා නැහැ. ඒ වුණාට අනවශ්‍ය රාග සිතිවිලි අපේ සිත තුළ එන්නට පටන් ගත්තොත් අපට නිසුදුසු ආකාරයේ රාග සිතිවිලි අපට එන්නට පටන් ගන්නත් වහාම වහාම ඒක සිහිපත් කරලා රාගයක් රාගයක් කියලා සිහිපත් කරලා ඒක අයින් කරගන්නට අප පුරුදු වන්නට ඕනේ. ඊට අමතරව අර නුවණින් මෙනෙහි කරලා මේවා සත්‍යයේ අපිය අපව සතුටු කරන්න වෙන ධර්ම නෙවෙයි අපි සංසාරයේ බැඳලා සංසාර දුකට ඇදලා ගමලා අපි දුකින් දුකටපත් කරවන්නට වෙන ධර්මයේ කියලා නුවණින් අවබෝධ කරගෙන ඒවා එතනම එතන මේ අනවශ්‍ය රාගසිතීලි කපා හරින්නට අපි උත්සාහ ගන්නට ඕන. එසේ කරන්නේ අද පමණක් නෙවෙයි පොල් දවසට පමණක් නෙවෙයි භාවනා කරන දවස් හතර පහේදී පමණක් නෙවෙයි. මුළු ජීවිත කාලයටම ඒක එකතු කර ගන්නට ඕන. මා මේවා ගිහි කාලේ කළා හොඳ නාබර කරන වයසේදී දකින දකින ගෑනු කෙනෙක් දැක්කහම ඒ වෙලෙමේ රාගයක් ඇති වුණා නම් මම ඒක එබලම මෙනෙහි කළා. ආවසිතක් රාගසිතක් නැත්නම් සතුට වේදනාවක් සතුට වේදනාවක් වශයෙන් ඒවා එන්දා ජීවිතේ ලෞකික ජීවිතේ වැඩ කටයුතු කරද්දී එදා ප්‍රායෝගික වශයෙන් කළා. ඒක කරන්න බැරි නම් මෙලෙස මම ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ කරන අත්දැකීම් තියෙන නිසා මට නිර්භයව ප්‍රකාශ කරන්නට පුළුවන් අන් අයටත් ඒක කරන්නට පුළුවන් කියලා. එහෙම අපි අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් අපි එදිනෙදා ජීවිතේත් වැඩ කටයුතු කරනවා. ඒක අතරින් භාවනාවකට නිරත වෙනවා. තවත් අතකින් අපේ සතර සතිපට්ඨාන ධර්මාදී බෝධිපාක්ෂික ධර්මජීවන වෙනවා. අපි නිවන් මඟ ගමන් කළා වෙනවා. නිවනට සමීප වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නිවන ලැබීමට නම් අපි ලබා බලාපොරොත්තු වෙන දුකින් අත් මිදීමට නම් මේ සංසාර දුක්ඛය කෙලවර කිරීමට නම් එලෙසින් අපි කටයුතු කරන්නට ඕන. කනට සද්දයක් ඇහුණත් එහෙමයි. ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා කොමනේ කරනවා. නැත්නම් අර විදිහට ඒ සද්දේ අනිත්‍යතාවය නැත්නම් මේ ශබ්දයේ රසයක් විඳින පුද්ගලයෙක් නැති ආකාරයේ අනාත්ම ස්වභාවය අපි අවබෝධ කරගන්නවා. කයට ස්පර්ශ දැනුණා, නාසයට ගඳ සුවඳ දැනුණා, දිවට නොයෙක් රස දැනුණා. මේ සෑම ආකාරයකින් සෑම අවස්ථාවකදීම අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට පුරුදු වුණා නම් මේ සුඛ නිමිත්ත කෙරේ යෝනිසෝ මනසිකාරයේ අපේ සිත තුළ පිහිටනවා නම් ඇත්තෙන්ම අපි මායාට පිටුපා නිවන් මඟට නිවනට මුහුණලා ගමන් කරන නියම බෞද්ධයන් වුණා. අදට පමණක් නෙවෙයි ජීවිතේටම හැකි කෙනෙක් මේ ජීවිතයට එකතු කරගන්න සමාගයේ යහපත තමා කැමති නම් තමා දුකට අකමැති නම් එලෙස කටයුතු කරන්න. අපි කියා දීම පමණයි කරන්නේ මේ අයටයි ඒක ක්‍රියාත්මක කිරීමේ වගකීම පැටවෙන්නේ. ක්‍රියාත්මක කිරීම මේ අය සත දෙයක්. එතකොට මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළනවා කෝපන ආසෝ හේතුකෝපච්චයෝ යේන අනුප්පන්නෝ ආරාගෝ නූපජ්ජති uppannෝ වාරාග uppahiyati. මේ උපන් රාගය නූපන් රාගයේ නූපදීමට උපන් රාගයේ ප්‍රහාණය වීමට හේතුවක් නැත්නම් මේ හේතුව මොකද්ද? ප්‍රත්‍යක් නැත්නම් මේ ප්‍රත්‍ය කුමක්ද? අසුබ නිමිත්තන් තිස්ස වචනීයන් අසුබ නිමිත්ත ඒකට දිය යුතු උත්තරේ පිළිතුර තස්සකෝ තස්ස අසුබ නිමිත්තන් යෝනිසෝ මනස්කරෝතෝ අනුප්පන්නෝ චේව රාගෝ නෝපපජ්ජති උප්පන්නෝ ච රාගෝ බි උප්පන්නෝ ච රාගෝ හයියති අසුබ නිමිත්ත නිතර නිතර මෙනෙහි කරනවා නම් ඔහුට නෝපන් භාගයේ උපදින්නේ නැහැ උපන් භාගයේ වැඩියෙන් වැඩියෙන් වැඩින්නේ නැහැ එමේසා නිවන් යෑමට බලාපොරොත්තු වෙන කෙනෙක් තියෙනවා සිටිනවා සිටිනවා නම් අර කලින් කිය විදිහට සුබ නිමිත්තේ යෝනිසෝ මනසිකාරය ඇතින් බලමින් නියම தත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කරන්නට ඕන. ඊට අමතරව අසුබ නිමිත්ත දිනු කර ගන්නට ඕන. ඒකාපකේ සුබ නිමිත්ත දෙස යෝනිසෝ මනසිකාරයෙන් බඩට බලමින් කටයුතු කරන. ඊට අමතරව ඊට පදහනි ධර්මයේ වූ සුබ නිමිත්තේ පදහනි වූ ධර්මය අසුබ නිමිත්ත නිතර නිතර ප්‍රගුණ කරනවා. මේ ශරීරයේ තියෙන විශේෂයෙන්ම මේ පංචස්කන්ධයටයි මේ ශරීරයටයි ඇලි ඇලි කටයුතු කරන්නේ. ඒ ඇලි ඇලි කටයුතු කිරීම නිසා මේ දුකට පත්න්නේ මේ පංචස්කන්ධයේ තියෙන රාගයේ, රූප රාගයේ විශේෂයෙන්ම නැති යාම සඳහා නිරන්තරයෙන්ම අසුභ භාවනාව කුද්ධියට එනවා. එක දවසකට නෙවෙයි භාවනා කරන දවසකට පමණක් නෙවෙයි පොළදාට පමණක් නෙවෙයි. පුළුවන් තරම් හැකි තරම් මේ අසුභ භාවනාවේ නිරත වෙමින් කයේ නියම තත්ත්වයේ බලනවා. මේක දවස් දෙකක් හොදන්නේ නැත්නම් දත් මඳින්නේ නැත්නම් පිරිසිදු කලේ නැත්නම් වතුර ගමන් එහෙම නොතිබුණා නම් මේවෙන් දලන අපවිත්‍ර ද්‍රව්‍ය නිසා මෙය මිහිරි දෙයක් නෙවෙයි බලන්නට අල්ලන්නට කැට දුගඳ හැමන නිසා අප්‍රිය දෙයක් බවට පත් වෙනවා. අපි ඇත්ත වශයෙන්ම බින්දෙන්න ඕනේ දෙවියන්ට නෙවෙයි වතුරටයි ලබන් වලටයි. අපි මේ තත්යෙන් පවත්වාගෙන යන්නට උපකාර කරනවා කියන්නේ. නැත්තම් මේක මහා දුගඳ හැමන පිළිකු මැස්ස හැමන දෙයක් බවට පත් වෙනවා. මේ තරම් මේක අර්ථයේ මේ ශරීරය ඇතුලේ කර්ම දුර්ගන්ධ වූ අසෝචි පිළියෙති ආකාරයේ අතිශයින්ම දුගදහමන මෝත්‍රා වලින් බර වී ඇති ආකාරය මහා දුගදහමන බමන වලින් පිරී ඇති ආකාරය බඩවැල් ඇති ආකාරය පිත්තසන සරව ආදී ගලන ආකාරය මේ ඇහෙන් කබ කඳුළු ගලන හැටි නාස්වලින් සතු බියද ගලන හැටි කටෙන් කුණු කැසෙම ආදී වැగిරෙන හැටි මුළු කයින්ම දහඩිය උතුරන හැටි මේ ශරීරයෙන් අසුචි මෝත්‍රා වැක්කෙන හැටි නිතර නිතර මෙනෙහි කරන්නට ඕනේ මොකද මේ හාගෙන් ඇදී ඇදී සිටීම ඕනෑම ත්‍රිසංසද්දයකට කරන්න පුළුවන් දෙයක්. මේකට ප්‍රතිවිරුද්ධ අදහස් ඇති කර ගන්නට පුළුවන් වන්නේ ප්‍රඥාව දිනු කෙනෙකුට පමණයි. අන් කෙනෙකුට ඒක කරන්නට බෑ. එනිසා මේ தත්ත්වයේ ඇත්ත ඇති සැටිම අපි අවබෝධ කර ගන්නට ඕනේ. මේක අසුබ දෙයක් කියලා. සමාගයේ කය අසුබ වශයෙන් දකින්නටත් ඕනේ. තමා ප්‍රිය කරන පුද්ගලයන්ගේ කායවල ශරීරවල අසුභ වශයෙන් දකින්නටත් ඕනේ. බාහිර සෙස සියලුම සත්‍යයන්ගේ ශරීරගත අසුභ වශයෙන් දකින්නට ඕනේ. ඉනදියක් සබා gedaradara ආදරයට ඇතුළු කරන ඇතුළු ඇති කරන මේ සුරසල් සතුන් ඇයි කියන බලන බලනම් වැනි සත්‍යයන්ගේ අසුබ භාවය පවා බලන්නට ඕන. අපි මේ ඔලොක්කොඩ තියාගෙන මහා හුරතල් කරන සත්‍යෝ කැටකලාට පස්සේ කොච්චර ගඳද මේ මයිල් දස් ටික ගැලවිලා ගියා නම් එහෙම මෙසේ අඳුන් කරනවාද මේ සත්‍යයන්ට මේ මේ බඩවල් ඇතුලේ තියෙන ඒවා එළියට ගත්තොත් එහෙම අපි මේ ඔඩොක්කු උඩ තියාගෙන අත ගන්න සත්‍යයක්ද තියෙන්නේ මේවා කොයිතරම් දුර්වල දුකද හැමන ජහජරා බඩවල්ද කියලා මේ ආදී වශයෙන් තමාගේ ශරීරයේ පමණක් නෙවෙයි බාහිර ශරීරත් ඒ වගේම තමා ඇලුම් කරන තමා ප්‍රිය කරන මේ ආදර සුරතල් සතුන් ආදීනුත් නිසත අසුබ වශයෙන් බලන්නට ඕනේ ලස්සන කුරුල්ලෙකුගේ පියාට ගැලවී ගියොත් එහෙම මේ අය දැකලා තියෙනවා නම් කොච්චර කැත භාවයකද ඒ කුරුල්ලෝපත් වෙනවද කියලා දකින්නට පුළුවන්. මේ වගේ සෑම අරමුණක්ම අපි අසුබ වශයෙන් බලනවා නම් ඒක නිරන්තරයෙන් මෙනෙහි කරනවා නම් අපි මායාට පිටුපා නිවන් මඟට මූණලා නිවන් දැසට මූණලා නියම වශයෙන් නුවණින් යුතුව ගමන් කරනවා වෙනවා. නිවන් යන්නට අවශ්‍ය නම් දුකින් මිදෙන්නට අවශ්‍ය නම් එසේ කටයුතු කළ යුතුයි. සසරේ ඉන්න ගැලෙන්නට ඕනේ නම් අපායෙන් අපායට යන්නට ඕනේ නම් නිවනක් එපා නම් අනෙක් විදිහට කටයුතු කළාට කමක් නැහැ. තෝරා ගැනීම තියෙන්නේ මේ පින්වත් අය ගාව. අපි කරුණු කියා දෙන පමණයි කරන්නේ. එම නිසා මේ ආගේ පිළිබඳව අසුබ නිමිත්ත නිතර නිතර එකකින් වඩන්න අනිත් අතින් සුබ නිමිත්ත කෙරෙහි යෝනිසෝ මනසිකාරයෙන් නියමතතු නියමතත්වයෙන් දැකලා නුවණින් යුතුව කටයුතු කරන්න. ඒකයි පළවෙනි කොටස. ඒක දැන් මතකයේ නෑ. දෙවෙනි එක තමයි ද්වේෂය. කෝපනාසෝ හේතු කෝපච්චය නනුප්පන්නෝ ආදෝසෝ උපපජ්ජති උප්පන්නෝ ආදෝසෝ බියෝ භාවය ඒකුල්ලා සංහත්තදේ. මොකද්ද මේ හේතුව මොකද්ද ප්‍රත්‍ය? නූපන් දෝෂයේ ඉදීමට උපන්නා වූ දෝෂයේ තව තවත් තව තවත් වැඩෙන්නට. මොකද්ද? පටික නිමිත්තක් තිස්ස වචනියම්. පටික නිමිත්ත කියන එකයි හේතදී හේතු පිළිතුර තත්සකෝ බඩගන නැත්තං අයෝනිසෝ මනසිකරෝතෝ අනුපන්නෝ චේව දෝසෝ උපජ්ජති උපන්නෝ ච දෝසෝ බීව භාවය වේකුල්ලාය සංහතදී මේ පටිඝ නිමිත්ත ගැන හැපෙන අරමුණ කියන එකයි. සුබ නිමිත්තට අපි ඇලෙනවා පටිඝ නිමිත්තට හැපෙනවා. ඇහැට අප්‍රිය කරන අරු රූප තියනවා නම් යන්තා දේව අපි පිළිකුල් කරන රූප තියනවා නම් ඒක කොහොම පටිඝ නිමිත්තට අයත් වෙනවා. කනට ඇහෙන අමිහිරි ශබ්ද ඔක්කොම පටිඝ නිමිත්තක්. නාසයට දැනෙන නොඑක ආකාර දුඟද පටිඝ නිමිති. මේ දිවට දැනෙන නොඑක ආකාර අමිහිරි රස වර්ග අඩු වශයෙන් දුණු ටිකක් වැඩි වීම මිරිස් ටිකක් වැඩි වීම පවා පටිඝ නිමිත්තක්. ආයත දැනෙන දුක් වේදනා ගැන දෙන ස්පර්ශ මధుරයක් හැදීම විදීම වෙන. ඒ කියන්නේ ඒකමනක් නෙවෙයි ඊට විතර තව යහට යහට ගොඩක් දේවල් තියෙනවා. ඒ වෙන්නේ ඒ ඔක්කොම දේවල් පටිඝ නිමිති. මේ පටිඝ නිමිත්ත කෙරෙහි අයෝනිසෝ මනස්කාරයෙන් යුතුව කටයුතු කරනවා නම් තව තවත් තව තවත් පටිඝය වැඩෙනවා නූපම් පටිඝය ඇති වෙනවා ඒක නිසා මේ පටිඝ නිමිත්ත කෙරෙහි අපි නුවණින් යුතුව කටයුතු කරන්න ඕන සාමාන්‍යයෙන් ගුරු ජීවිත ගත කරන අයට රාගයෙන් තොර වෙලා කටයුතු කිරීම අපහසු වන්නට පුළුවන් ඒක එවැනි ධර්ම දේශනා සමහර කෙනෙකුට අමිහිරි වන්නටත් පුළුවන් ඒකට යම්කිසි සමාවක් දෙන්නට පුළුවන් නමුත් ද්වේෂයෙන් යුතුව කිසිම පුද්ගලයෙක් කටයුතු කළ යුතු නැහැ. පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත්. මොකද ද්වේෂය ඇතිවීමම ඒකාන්තයෙන් දුකක්. සමාජ කායික දුකක් ද්වේෂය ඇතිවීම නිසා ඇතිවන්නේ. ඊට අමතරව මේ මානසික දුකක් ද්වේෂය ඇතිවීම නිසා ඇතිවන්නේ. සමාජ යහපතකුත් නැහැ. ඊට ආයත යහපතකුත් නැහැ. තමා විශාල අකුසල රාශියක් උත්පත් කරගන්නවා. මේ දෝමයේ ද්වේෂය කෙනෙහි අයෝනිසෝ මනසිකාරයෙන් සිහිපත් කරනවා කියන්නේ ද්වේෂයේ බෙදින පුද්ගලයෙක් ද්වේෂයේ තියෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා එකක් ඉතින් මට මේ මිනිස්සයා මෙහෙම කීවා. මට මේ මිනිහා මෙහෙම කළා. මගේ මට මේ මිනිහා ඉදිරියේ මෙහෙම කරાવી. ඉස්තරත් මෙහෙම කළා දැනෙත් කරනවා ඉදිරියටත් කරાવી. නැත්තම් මගේ යාළුවන්ට මේ මිනිහා මේ විදිහට කළා ඉස්සර. දැනුත් මෙහෙම කරනවා. අනාගතෙත් මේ මිනිහා මගේ යාළුවන්ට මෙහෙම කරાવી. අරක වැඩ. අතුරුකම්. මගේ හතරන්න මේක මිතුරුකම් කරනවා. දැනෙත් මිතුරුකම් කරනවා. අනාගතේත් මිතුරුකම් කරනවා. තමාට හතුරුකම් කරන කෙනාට වෙත් පටික නිමිත්තක් ඇතිලා. ඒ වගේම තමාගේ හතුරන්න මිතුරුකම් කරන එකක් පටික නිමිත්තක් බවට පත් වෙනවා. ඕකට කියන්නේ නව ආගාත වස්තු කියලා. ඊට අමතරව අපි කිපෙනවා අස්ථාන කිසිම හේතුවක් නැහැ. අය කකුලක වැදුනත් මේ පය කොහෙන් ගිහිල්ලා දැන් වැදුනත් නැත්නම් ටිකක් වැස්ස බෑවුවා නැත්නම් වැස්සත් අවුවා වැටුණක් මෙවැනි අස්ථානීය බව මිනිසු කිපෙනවා ඒවා නිමිති වශයෙන් අවබෝධ කරගෙන මේ දස ආකාර වස්තු දෙලේ අපි නුවණින් යුතුව කටයුතු කරන්නට ඕනේ දෝමනස්සේ නැති කර ගැනීමට බොහෝ දෙනෙක් ඇත්ත වශයෙන්ම තමාට විරුද්ධකම් කරපු අයට ශාප කරනවා. අන්නේ ඕකලට හෙන්න ගහපන්න. වශයෙන් මේ සාපවල වදිනවා නම් අද ලෝකේ ජනගහන කියලා ප්‍රශ්නයක් නැහැ. මේ මොකද 70% විතර මිනිස් මැරිලා. ඒ සාප වැඩිම නිසා. ඒ සාප කිරීම තුළින් ඒ ග්‍රාපයට බඳුන් වන පුද්ගලයාට කිසිම අහිතක් සිදුවන්නේ නැහැ. ඒ ශාප කරන පුද්ගලයාටයි අහිත සිදුවන්නේ. ශාපයට බඳුන් වන පුද්ගලයා ඔහේ හොඳට ජීවත් වෙනවා. පාප කරනවා අපි මහ ලොකුවට ලොකු අපංකමක් කරනවා වගේ අනේ උන්ට මෙහෙම දේවල් වේවා මෙහෙම දේවල් වේවා. ඒ ඇයිට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. Tamanටයි ඒකෙන් හතපාත් ගන්න. ඒ බුද්ධලයට නෙවෙයි. ඇයි? තමා ද්වේෂයෙන් පෙච්චෙනවා සමාජයේ කාය දුකේ ඒ වෙලාවේ ඇති වෙනවා මානසික දුකත් ඒ වෙලාවේ ඇති වෙනවා ඒක නිසාම බැරිදිලා හරි ඒ කිතිවිල්ලක් මරණ මොහොතේ දීපත් වන කෙලින්ම ඔසවා අතහැරියා වගේ යථාගතන් නික්කිතෝ එවන් නිරේ ඔසවා අතහැරියා වගේ නිරේටයි පාත්වන්න මේ කාටද සාප කරන්නේ ඒක කල්පනා කරන්නේ මේ අන් අයටද සාප කරන්නේ මේ මම මටමද සාප කරගන්නේ කියලා මේවා අයෝනිසෝ මනසිකාරය මෙනෙහි කරනකොට නුවණින් නැතුව මෙනෙහි කරනකොට කල්පනා වෙන්නේ අපි අන් අයට තමයි මේ ශාප කරන්නේ කියලා. මේකෙන් අපට සතුටක් ලැබෙනවා කියලා හිතන්නේ. ඒ නුවණ නැහැ. ඒ වෙලාවේ සතුටක් ඇති මානසික දුකක් හා දුකක් තිබෙන්නේ. සමහරට අනාගතයේ මෙහෙම දුකක් ඇති වෙන්නේ. මේ විදිහට අපි මෙනෙහි කරනවා නම් නුවණින්. ඒ වගේම මේ පටිඝ නිමිත්ත ඇති වුණාට පසුව මෙතන සිතිවිලි මාත්‍රයක් ඇතිලා නැතිලා යනවා. ඒ හැර වෙන දෙයක් කියලා නැහැ කියලා හිතන්නත් පුළුවන් නම් අපිට අර කටික නිමිත්තේ යෝනිසෝ මනස්කාරය පිළිදෙනවා. කවුරු හරි අපිට බනිනවා. උදාහරණයක් හිතමු. මේ මිනිස්යාමට මෙහෙම බැන්න මෙහෙම බැන්න අතීතේ නැත්තම් දැන් බන අතීතයේ බැනපු වචනක් ඉවරයි ඒ වෙලාවේ පහළ වෙච්ච සිතිවිලි ඉවරයි ඒක එතනින් එපමණයි ඒක අපේ හිත තුළ තවත් තවත් තබාගෙන තබාගෙන මෙතන කැකෑරව ගන්නවා කොච්චර මෝඩකමද ඒ මිනිස්යා කියපු වදින ඒ මිනිස් යම් කිසි පුද්ගලයෙක් අකුසල කර්මයක් කළා නම් ඒකේ ප්‍රතිවිපාකය ඔහුට අපි යම් කිසි විපාකයක් මම දුකක් හෝ දුකක් සපත් දෙන අකුසල හෝ කුසල විපාකයක් කර්මයක් කළා නම් ඒකේ සැප දුක් අත්දකින්නේ අපි ඕන් නෙවෙයි ඒක නිසා අපි අපේ දුකට අකමැති නම් අපි සැපට කැමති නම් අපි මොකටද දුක් උපදවන්නේ කවුරු හරි බන්නා නම් ඒ සද්ද මාත්‍රයක් ඇති වෙන්නේ නැtei ගියා අපේ ළඟන කනේ සද්දේ වැදුනට පසු සිතිවිලි මාත්‍රයක් ඇති වුණා නැති වුණා. හොඳ සද්දයක් ඇති වුණා සිතිවිල්ලක් ඇති වෙලා නැතිලා යනවා. නරක සද්දයක් ඇති වුණා සිතිවිල්ලක් ඇති වෙලා නැතිලා යනවා. ඔච්චරයි. එකමනයි. ඒ හැර මෙතන වෙන දෙයක් නැහැ. මේ මට වැදුනා කියන අදහස කාලෙදින නිසයි මේ පටික නිමිත්තේ ගැටෙන්නේ මට බැන්නා මට ගැහුවා මට මෙහෙම කළා මේ අදහස. මෙතන කවුද මට කියලා කියන්නට මගේ කියලා කියන්නට කෙනෙක් සිටින්නේ. ශබ්දේ ඇති වී නැති වී ගියා. ශබ්දේ දැනගත්ත සිතුවිලි ටිකක් ඇති වී නැති වී ගියා. ඉතින් මොකෝ? ඕන සබ්ජයක් උරුල්ලෙක් හනපු සබ්ජයක් ඇහුණත් එකයි කාරකක් යන සබ්ජයක් ඇහුණත් එකයි කෙනෙක් අම්ම මතක් කරලා බැන්න සබ්ජයක් ඇහුණත් එකයි මොකක්ද ඔබ මිනිස් මට නම් කිසිම වෙනසක් නෑ ඇත්තම මේ අවංකව සහතික හද හදකට ඇතුලින් මේ කතා කරන්නේ කිසිම වෙනසක් මට නෑ සබ්ජයක් ඇදුණා ඒක දැනගෙන කණේ වැදුණා සිතේජි මාත්‍රයක් පහළ නැති වුණා නැතුව මේ தත්ත්වය හරියට අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් කවුරු අපිට බැන්නත් නැත. කවුරු ඉස්සර බැනලා දෙන්නත් නකෝ. මම අපේ යාළුවන්ට කවුරු බැන්නත් නකෝ. අපිට එතකොට තේරෙන්නේ මේ தත්ය අවබෝධ වෙනවා නම් කිපෙන්නේ මිනිස්සු අනේ මේ මිනිස්සු මොඩියෝ නේද? නැති වෙච්ච ධර්මාර්ථයේ මේ ජීවිත කිරියෝට අඬනවා දඟලන මිනිස්සු වගේ. පහුගිය අතීත දේවල් වලට නම් මේ මිනිස්සු දඟලනවා නේද? කියලා අවබෝධයක් ඇති කරගන්න නුවණින් සිහිපත් කරනවා නම් මේ පරිගේ යටපත් කරගන්නට අපට පහසුවෙන්ම පුළුවන් වෙනවා. අනිත් අතේ නුවණින් මෙනෙහි කරන මේ පටිඝ නිමිත්ත දැන් අපි හිතමු අපිට හැමක් හතරක් කරන හතුරුකමක් කරලා තියෙනවා. මේ හතුරුකම මැරෙන මොහොතේ හැම සීපත් වුණොත් කොහොමද ඉදී? මුළු ජීවිත කාලෙම ධන සිල් භාවනා කර කර ඉන්නවා. ඈ මේ පටිඝ නිමිත්ත කෙරෙහි අපි අයෝනිසෝ මනස්කාරයෙන් කටයුතු කරනවා. වැරදිලා හරි මරණ මොහොතේ ඔය නිමිත්ත සිහිපත් වුණොත් කොහට යන්නේ? හිතනවාද දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්, මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්, සුගතිගාමී වන්න පුළුවන් කියලා. කවදාවත් නෑ ඒකාන්තයෙන්ම දුගති එකයි උපදින්නේ. කාට දෙකෙන් වෙන අයහපත? අපි බොහෝ දුරට මෛත්‍රී කරනකොට කියනවා බොරුවට මුණ ඉච්ඡාවට වෛරී සත්‍යෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මා මෙහෙම මේ ඇතුලේ කැකෑරයක්. දුවාලේ ඇතුලේ ඔඩු දුවලා කුණු කඳ ගහලා උඩින් සුදු වෙඩි කෑල්ලකින් ගැටෙනවා. මේ දුවාල් හොඳ කරන්න කියලා. සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා එහෙම කරලා බෑ. අපි නිවන් මාර්ග යනවා නම් අපේ සැපට අපි කැමති නම් ඉදිරියට ඉදිරියට තව තවත් අපි දියුණු වෙන්නට ඕන නම් අපේ ಗುಣධර්ම දියුණු කර ගන්නට ඕන නම් ඒ විදිහට අනවශ්‍ය දේවල් වලට අවශ්‍ය දේවල් වලට කිසිම ආකාරයකින් කිපෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක්. ඕනෑම මෝඩයෙකුට කිටි කිටි කටයුතු කරන්න පුළුවන්. නොකිපී කටයුතු කරන්නට ඒවා සිතින් අත්හැර දමන්නට පුළුවන් වන්නේ ප්‍රඥාවන්තයෙකුට පමණයි. එකපාරට ඉවිලා තමන් දෙයක් කරලා ඒක අල්ලගෙන අල්ලගෙන යන්නේ ඒක එතන මෙතනම අතහැරලා තමයි කටයුතු කරන්න පුරුදු වෙන එක. දිගින් දිගට දිගින් දිගට ඒක මේ પરම්පරා ගණන් යන විදිහට අත්හරින්නට අවශ්‍ය නැහැ. ඒක නිසා මේ පින්වත් අය මේ දක්වා යම් කිසි කෙනෙක් තමාට හතුරුකමක් කරලා තියෙනවා නම් කයින් හරි සිතින් හරි වචනෙන් හරි ඔක්කොම අතහැරලා දාන්න. සිදු වෙච්ච දේවල් සිදු වුණා ඉක්මනයි. මට කර්මයක් පළ දෙන්න තිබුණා ඒ කර්මය මට පළ දුන්නා. ඒක හිතුවට පස්සේ ලොකු හිතට සානයක්. තමාට බැනුම් අහන්නට සිදුවන්නේ බැනුම් අහන්න සුදුසු කර්මයක් තමයි අතීත කාලේ කරලා තියෙන නිසා. නැහැට අසුබ නිමිති නැමෙන්නේ අසුබ නිමිති අව දැනෙන අකුසල කර්ම කලින් ආත්මවල කරලා තියෙන නිසා. ඒ විපාක වලින් අපට ඈත්වන්නට බෑ. ඒ විපාක වලට මුහුණ දෙනවා. අතීතයේ කරපු කුසල අකුසල කර්ම වල විපාක වශයෙන් දැන් විපාක වටයක් වශයෙන් මේ වැරදි අරමුණු ලැබෙනවා. එහෙනම් ඒ විපාක වටය නැවත මොකද කිලේශ වටයක් කරගන්න. දැන් අතීතයේ කරපු කුසල අකුසල කර්ම නිසා මෙතන අනිෂ්ටව පටිග නිමිති ඇති වෙනවා. ඒක අපේන වරද අපිම කරපු අකුසල වල විපාකයනේ. ඒ විපාකේ නැවත කිලේශයක් බවට පත් කරගෙන ඇයි අපි තවත් ඒක දික් කරගන්නේ? අන්න ඒ විදිහට සිහිපත් කරනවා නම් මේ පටිඝ නිමිත්ත කෙරෙහි අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළා වෙනවා අපිට පටිඝ නිමිත්ත පටිඝ නිමිත්ත කෙරෙහි මනමින් පිළිපැදලා කිපෙන්නේ නැතුව සාන්තිය පුරුදු කරමින් ඉවසීම පුරුදු කරමින් කටයුතු කරන්න පුළුවන්. මේ භාවනා පන්ති වල භාගාගෙන අය යෝගාවචරෝ නිතන්ත්‍රයෙන්ම අන් අය මෙන්න කිපෙනවනම් කොස්සාරෙන් එයාට මැස්ස යන්නට බැරි නම් මොකද්ද මේ භාවනා කර කර ඉන්න කාලෙන් ඇති ප්‍රයෝජනේ වැඩි මොකක්ද? අන්න මිනිස්සු මට කියලා දෙනවා. අනේ හාමුදුරනේ මේ මිනිස්සු භාවනා කරනවා කියලා කියනවා. ඒ වුණාට මොකක්ද ඇති වෙනස? හැම වෙලාවෙම තිබෙනා නේද? අපේ ඒගොල්ලන්ගේ අය අතර වෙනසක් නැහැ නේ. මොකක්ද ඇති දිනුනෝ කියලා. සත්‍ය වශයෙන් මේක එහෙමනම් ඒ මිනිහට කතාවක් හරියට ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ පටිඝ නිමිත්ත යටපත් කරගෙන කටයුතු කිරීමට සෑම කෙනෙක් මේකට උත්සාහ කරන්න ඕනේ. රාග නිමිත්ත තබාගත්ත පටිඝ නිමිත්ත නම් තබා ගන්නට මේපා. ඊට අමතරව පටිඝ නිමිත්ත කෙරෙහි යෝනිසෝ මනස්කාරයෙන් කටයුතු කිරීමට අමතරව කෝපන ආසෝ හේතුකෝ පච්චයෝ යේන අනුප්පන්නෝවා දෝසෝ නූප්පජ්ජති උප්පන්නෝවා දෝසෝ පහියති මෙත්තා චේතෝ විමුක්තිස්ස වචනීයං නෝපං කටික නිමිත්ත නෝපං දීශය නෑ ඇති නොවී සිටීමට ඇති නොවීමට උපං පටිකේ නැති වී යාමට මොකද්ද කලියුත්තේ මොකද්ද ඒකට හේතුව මෙත්තා චේතෝ විමුක්තිය මෛත්‍රී චේතෝ විමුක්තිය චේතෝ විමුක්තිය කියන එකෙන් අදහස් කරන්නේ නම් ධ්‍යානසේ ඒ වුණත් ඊට පහළ තියෙන මෛත්‍රී භාවනාව පරිණිත වීම තස්ස මෙත්තා චේතෝ විමුති යෝනිසෝ මනස්කරෝතෝ අනුප්පන්නෝ චේව දෝසෝ නූපජ්ජති උප්පන්නෝ ච දෝසෝ පහියති මෙත්තා මෛත්‍රිය නිතර නිතරම අපි ප්‍රගුණ කරන්නට ඕනේ භාවනා කරන දවසට පමණක් නෙවෙයි මේ සිල් ගන්න දවසට ඇවිල්ලා අපි මෙතන පොළොවට තොල් මතුරලා සියලු සත්වය සුවපත් වෙත්තා සුවපත් වෙත්තා කියන ඒ මෛත්‍රී සිත මේ භූමිය තුලම තියලා ගෙදරට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අර කලින් පුරුදු ජීවිතයෙන් බහිනවා නම් අපේ දියුණුවක් නෑ අපි එතනම රැඳෙනවා එම නිසා පුළුවන් තරම් මෛත්‍රියත් අපි පතුරවන්නට උත්සාහ කරන්නට ඕන අවංක චේතනාවකින්. විශේෂයෙන්ම හතුරන්ට මෛත්‍රී කරන්නට ඕන. හතුරන්ට මෛත්‍රී කරන එක මේ කරන්නේ හතුරට එහා පැත්තක් කිරීමට නෙවෙයි. හතුරට මෛත්‍රී කරන්නේ හතුරට එහා පැත්තක් කිරීමට නෙවෙයි, තමාට එහා පැත්තක් කරගෙනීමට. ඒක හොඳටම සිහිපත් කරගන්න ඕනේ. මේ කරන්නේ එයා ඒ හතුරු මිනිස්යාට කරන මිත්‍රකමක් නෙවෙයි, හතුරු මිත්‍රයා හතුරු මිනිස්යාට කරන යහපත් වැඩක් නෙවෙයි. සමාජය හතරක් වැඩ කරන්නේ. මම තරහකාරයාට පුළුවන් නම් මෛත්‍රිය පතුරවන්නට ඒක කොච්චර උසස් දෙයක්ද? අර කලාබුර අඩුවෙම අත්පය කපලා දානකොට උනත් මේ මේ කවුද සාන්තිවාදී තාක්ෂය කතා කරේ කොහොමද? අනේ ওই රජු සෝපත් ඒවා. යෝ මේ හත්තේ පාදේච කනනා සංජේදේ චිරන් ජීවිතු සෝ රාජා නහේ කුංජන්ති මාදිසා. ඒ බුදු වදින. මගේ අත්පය කැපුව කෙනෙක් ඉන්නා නම් මගේ නාස් කැපුව කෙනෙක් ඉන්නා නම් කන් කැපුව කෙනෙක් ඉන්නා චිරන් ජීවිතු සෝ රාජා ඒ හරිතුමා බොහෝ කාලයක් ජීවත් වෙත්වා. නයේ කුංජන්ති මාදිසා නාවෙන්නෝ නොකිබේ. මේවා සිහිපත් කරන්නට ඕනේ මෙවැනි පාඩක. එහෙම නිතර නිතර සිහිපත් කරනවා නම් අපිට පුළුවන් පටිගේ නැති කරගෙන නිවන් මඟ ගමන් කරන්නට. මොකද මේ පටිගේ සම්පූර්ණයෙන් දුලී කිරීමට නැත්නම් සම්පූර්ණයෙන් ශ්‍රේ කිරීමට අපි මේ යන්නේ. ආගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිපාණී කියන්නේ. ඒක ලබන්නට නම් මේ කටයුතු අපි මේ විදිහට කරගෙන කරගෙන යන්නට ඕන. ඉදිරියට ගමන් කරන්න ඕන දියුණුවක් අපේ සිත් තුළ පෙනෙන්නට ඕන. මේ භාවනා පන්ති වලට මේ පොයදා වැඩසටහන් වලට සහභාගී වීම තුලින්. එහෙම නොවනවා නම් අපි එතනමයි. ඒක නිසා මේ පින්වත් අයට බාරයි මේ පටිඝ නිමිත්ත කෙරෙහි නුවණින් අටවෙත කිරීමට ඒ වගේම මෛත්‍රිය නිතර නිතර ප්‍රගුණ කිරීමට ඒක මේ අයගේ වැඩක් අපේ වැඩක් නෙවෙයි ඊළඟ කාරණාව මෝහය මහා සාවජ්‍යයි දන්ත විරාය බොහෝම බරපතලයි ගෙවෙන්නෙත් නෑ ලේසියකින් බොහෝ කල් යනවා කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් දිනනවා මෝහය නූපම් මෝහය ඉදීමට උපන් මෝහය තව තවත් වැඩි දියුණු වීමට ඕපනාසෝ හේතුකෝපච්චය ඒන අනුප්පන්නෝවා මෝහෝ උප්පජිත උප්පන්නෝවා මෝහෝ ගිහිව භාවය වේකුල්ලා සංවත්ති මොකද්ද කල්පනා කරලා කියන්න බලන්න ඈ අවිද්‍යාව කියන්නේ මෝහය යෝනි අයෝනිසෝ මනසිකරෝ තිස්ස වචනය නුනුවණින් මෙනෙහි කිරීමයි මෝහය වැඩි වීමට හේතුව ඒක හොඳට මතක තියාගන්න. සත්‍ය අයෝනිසෝ මනසිකරවතෝ අනුපන්නෝ චේ මෝහෝ උපදින උපන්නෝ මෝහෝ බියෝ භාවය වේකුල්ලා සංවත්තදී. මේ නුනුවණින් මෙනෙහි කිරීම නිසාම මෝහය ඇති වෙනවා. නුනුවණින් මෙනෙහි කිරීම පිළිබඳව තස්ස අයෝනිසෝ ඒක කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කලේ යෝනිසෝ මනසිකාරයක්. ඒ තුලින් නූපන් ද්වේෂයේ මෝහය ඇති වෙනවා උපන් මෝහය දියලිලා වැඩෙනවා එම නිසා මේ යෝනිසෝ මනසිකාරය කියන එක නිතරම ජීවිතයට එකතු කරගත යුතු ධර්මයක් ඕකේ අනිත් පැත්ත කියන්නේ උපන්නා වූ මෝහය නැතිවීමට නූපන්නා වූ මෝහය ප්‍රහාණය වීමට මොකද්ද කියන එකම දේ යෝනිසෝ මනස්කරෝතිස්ස වචනියන් නුවණින් මෙනෙහි කරන්නට ඒ කියන එක. එම නිසා අපි නුවණින් මෙනෙහි කිරීම අත්හිටවලා නුවණින් මෙනෙහි කරන්නට පටන් ගන්නට ඕන. දැන් අඩුම වශයෙන් සෝවාන් වෙන්න යන පුද්ගලයෙක්වත් ළඟ තිබියෙන ගුණධර්ම හතරක් තියෙනවා. මම කලින් දවසක ඒ ගැන විස්තර කළා. මොකද මේ කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන්නට ඕන ධර්ම ශ්‍රවණය කරන්නට ඕන ධම්මානුධම්ම ප්‍රතිපදියේ යෙදෙන්නට ඕන යෝනිසෝ මනස්කාරය කාර්යය තියෙන්නට ඕන. මේ ගැන අපි මම දැන් පැයක විතර දේශනාවක් කලින් දවසක් කළා. මේ යෝනිසෝ මනස්කාරය ඒ තරම්ම වැදගත්. අටුම වශයෙන් සෝවාන් වෙනවා. ඒ නිහඬ යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. මොකක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? අනිත්‍යදී අනිත්‍ය වශයෙන් අපි දකින්නට ඕන. දුක්ඛදී දුක්ඛ වශයෙන් අවබෝධ කරගන්නට ඕන. අනාත්මදී අනාත්ම වශයෙන්ම වැටහෙන්නට ඕන. අසුභදී අසුම වශයෙන්ම පිළියන්නට ඕන. යම් හේකින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ධර්මයන් නিত্য සුභ ආත්ම හෝ හොඳ ධර්මයන් වශයෙන් වැටහෙනවා නම් එතන තියෙන්නේ අයෝනිසෝ මනසකාරයක්. එම නිසා යෝනිසෝ මනසකාරයේ නිරන්තරයෙන් වැඩි කර ගන්නට ඕන විශේෂයෙන්ම අනිත්‍ය සහ අනාත්මය සහ දුක අපි අවබෝධ කර ගන්නට ඕන. අසුභයේ බල බලා මේ ඇයට ඉන්නට අපහසු වන්නට පුළුවන්. බුද්ධ ජීවිත ගත කරන අයට නිරන්තරයෙන් අසුභ භාවනාවේ නිරත වුණොත් සමහරට බුද්ධ ජීවිත අඩාල වන්නට පුළුවන්. ඒක නිසා ඒක ගැන අවධානය යොමු නොකළා අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව නිතර නිතර මෙනෙහි කරන්නට ඕනේ. මුළු බුද්ධ ශාසනයෙම රැඳී පවතින්නේ ඔන්න ඔය වචන තුනමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ මත පිළිතර තියෙන චතුරාර්ය සත්‍ය. ඕකයි බුද්ධ ධර්ම කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට තියෙන මාර්ගය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වීම. සෑම ධර්ම දේශනාවකම බුදුරජාණන් වහන්සේගේ මතුවන්නේ ওই ත්‍රිලක්ෂණයේ ওই චතුරාර්ය සත්‍යය. ඒක නිසා අපි නිරන්තරයෙන්ම පුරුදුන කරන්නට පුහුණු වෙන්නට ඕන මේ අනිත්‍ය බව දකින්නට දුක බව දකින්නට අනාත්ම බව දකින්නට අපිට ඇහෙන ශබ්ද ඇහෙන ඒ ශබ්ද වුණාට පස්සෙ සිතුවිලි ඇති වෙලා නැති වී යන ඒක අනිත්‍ය දෙයක් අනිත්‍ය දෙයක් කියලා අපිට නිරන්තරයෙන් මේ වැටහෙනවා නම් මේව අල්ලන්නට දෙයක් නැහැ කියලා තව පොදේ අපිට පේන රූප ඔක්කොම අනිත්‍ය යන දේවල් නාසයට ගඳ සුවඳ දෙනවා ඒවත් අනිත්‍ය දෙනවා දිවට රසත් දෙනවා මොන සතක් වුණත් කමන්නේ දිව්‍ය ලෝකේ තියෙන අමෘත රස වුණත් කමන්නේ කවුරු හරි දෙවියෙක් කියලා අපේ දිව මත තියනවා කියන පංශ බින්දුවක් එහෙම එකක් තියෙනවනේ ඒ රසය වුණත් ඇතිලා නැති යන ධර්මයක් අක්ෂරාවක් කැමති අපේ ඇඟේ ඇඟේ එළුණයි කියන්නේ නැත්නම් දෙවියන් දිව්‍යෙක් කියලා අපේ මනස බලන ඇඟේ එළුණයි කියන්නේ ඒ දිව්‍ය ස්පර්ශයක් බව අනිත්‍ය යන ධර්ම මේවා අල්ලන්නේ අනිත්‍ය බව වටහා ගන්න අපේ කයත් නිලසින් හැම වෙලාවෙම පවතින ධර්ම නෙවෙයි. මේ දැන් තරුණ විදියේ ජීවිතේ හැම දවසම තරුණ විදියට පවතින්නේ එන්න එන්නම ජරාවටපත් වෙනවා. මේ මැදිගේ වර්ගය මේ විදියට පවතින්නේ මොහොතින් මොහොතම දිල දිලා යනවා. සෑම දෙයක්ම අනිත්‍ය කියන ආකාරය බලන්නට ඕන. මේ සෑම දෙයක් තුළින්ම දුකක්ම ඇති කර දෙන ආකාරය. මේ සෑම දෙයක්ම දුකක් වන ආකාරය අනිත්‍යයෙන් බලන්නට ඕන. අපිට අපි මේ ඉන්නේ දුක්ඛ ලෝකයක දුක් තුලියක් වශයෙන් අපි දුකටම ඇදලා තමන්නටයි මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම තියෙන්නේ. ඒක වැටහෙන්න ඕන. ඇහැට පේන රූපත් අපිට දුක් ලබා දෙන දේවල්. කනට දැනෙන ශබ්ද ඒකාන්තයෙන් දුක් ලබා දෙන දේවල්. අපි මහා හොඳ මිහිරි සිද්දුවක් ආහා සංසිඳනවා කියන්නේ අපි හිතන්නේ සපක් සපක් කියලා. නමුත් මේ මිහිරි ආස්වාදයේ නිසාම අනන්ත ප්‍රමාණ සංසාර දුක් කොච්චරනම් විඳින්න සිදුවෙනවද කියලා. ඔහුගේ ආත්ම භාවවල කොච්චරනම් මේවට ඇලෙන් කරලා දුක් විඳින්නද කියලා මෙනෙහි කළොත් අපිට පේනවා මේක ඇත්ත වශයෙන්ම తాවකාලික මිහිරක් ලබා දුන්නට මේ තියෙන්නේ සැපක් නෙවෙයි සත්‍ය වශයෙන් මේ තියෙන්නේ දුකක් කියලා. අර අහසින් ගමන් කරන ඉද්දිමතුන් පවා පුංචි කඩහඬක් ඇහිලා ගහනන්නේ ඉද්දි කඩාගෙන හැල්ල බිමට වැඩිච්ච කතාවයි. අනන්ත ප්‍රමාණ වෙන්නේ ජාතක කතාවක් කියලා. මොකද මේ ඊට පස්සේ ඉතින් දහදොස් තමයි දෙන්නේ. අර එක මිනිහෙක් අලු ගාගෙන ඇඟේ මේ මොකද දැලි ගාගෙන අම්බයක් ගහගෙන හාමුදුරුවෝ ඉන්න තැනට බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ. ඒ මිනිස්සයා මේ හරීම කිලිකුල් සහගතයි. ඒ කියන්නේ විරූපී ඇඟ හැමතැනම දැලි තැවරිලා කැලෑවේ කැලෑවේ ගිනි තියලා කොටලා. ඉතින් මේ පොඩි පොඩි හාමුදුරුවෝ හිටියේ. ආන්ගේ තාත්තා අනන්ගේ බාප්පා ආන්ගේ මාමා කිය කිය විහිළු කරන්න පටන් ගත්තා. අනිත් පොඩි හාමුදුරුවෝ. මේ අරින්න බල අම්මා තාමම පාප අම්බලේ මාමා එහෙම කේ කියන්නේ කරා. ඉතින් අර හාමා මිනිහා ආම්දුර ළඟට ආවා. ඒ වයහිලා. ඇවිල්ලා මෙහෙම අත් දෙක පෙන්නවා. මේ බලන්න මගේ අත් දෙක. ආම්දුර බැලුවා අත් දෙක දිහා. මේ අතින් මම මේ ජීවිතේ ඉරාට ගාලා කියනවා මඳාට ගාලා කියනවා. අද මම මෙහෙම වෙලා තියෙනවා. මම ඒ දවස්වල ඒ තරම් නිදි සම්පන්නයි. මේ අත් දෙකෙන් මම එදා ඉරාට ගෑවා හඳාට ගෑවා. මම මේ රාග දෝෂ වලට යට වෙච්ච නිසා මේවට ඇලෙන් කරපු නිසා අද ඒ එකක්වත් නැහැ මේ තරම් දුකකටපත් වෙලා තියෙනවා. ඇයි මේ ශබ්දයට ඒ රූපයට ඇලෙච්ච නිසා ඒ විලාය සින් දුක්තියක් ලැබුණා. නමුත් අර තිබ්බ දිව්‍ය සම්පත්තෙනි මහා සම්පත් ධර්ම සම්පත් අතර ඒ ගියයි. ඒ ඉද්දීන් තිබුණා නම් ඔව් ග්‍රහණයක් වශයෙන් ඉඳලා ධම්ම සම්පත් විඳින්නට තිබුණා. ඒ එක්දීන් තිබුණා නිරාමිෂ සුඛයක් ඒ ජීවිතේ අත්දකින්න තිබුණා. තව තවත් දේවල් අත්දකින්න තිබුණා. ඒ එක්දී ශක්තිය මේ ධර්මාර්ග මේ සමාධි ශක්තියම නිසියන්දම දියුම් කළා නම් නිවන පව අවබෝධ කර ගන්න තිබුණා. අර සියුම් වශයෙන් ඇති වෙන සුඛ තෘෂ්ණාවට ඇදීම නිසා ඒ පුද්ගලයා ඒ විදිහට අත් වෙන්නලා ආම්බුලන්ට පස් වෙනවා මෙන්න මේ අද්දක දිහා බලන්න. ඔබලා මේ தත්ත්වයට පස්සන්න දෙපා කියලා. ඉතින් සිදු සත්‍ය කතාවක් මේක. ඒ නිසා අපි යෝනිසෝ මනසිකාරයෙන් මෙහෙය කරන්නට ඕනේ නිරන්තරයෙන්. මේවා සුඛ බින දෙන දේවල් නෙවෙයි මේවා දුක්ඛ පිණිස පවතින ධර්ම කියලා. අපිට යහපත පිණිස පවතින ධර්ම නෙවෙයි. අපි සිතාගෙන සිටින්නේ මේ සෑම දෙයක්ම අපේ යහපතට, අපේ සැනසීමට, අපේ ප්‍රීතිය උද්ගත කර දීමට දෙන ධර්ම කියලා. මොකද හේතුව? මෝහය නිසා වසා දමන අනුනාවස්ථා. ඒ නිසා අපිට පේන්නට ඕන මේවා ඒකාන්තයෙන්ම අපි දුකට ඇද දමන ධර්ම මේවා දුක්ඛ සංදේශත් මේක දුකේ කියලා. මෙහෙම අපට අවබෝධ වෙනවා නම් ඒ වගේම මේවා විදින පුද්ගලයෝ කවුරුත් නෑ මේ ලෝක දාතේනමවත් මේ සිතුවිලි ටිකක් ඇති ඇති නැති නැති යාම හැර මේ මනුස්ස ලෝකේ මිනිසෙකුගේ හරි වෙන කවර සත්‍යයකුගේ හරි වෙන කිසිවක් නෑ රූප ගොඩක් තියෙනවා එකක් ඒක ඒකේ පාඩුවේ පවතිනවා නොඑක ආකාර සිතුවිලි ටිකක් ඇති ඇති නැති නැති යනවා ඔක්කොම නයි පවතින්නේ ඕක නතර වෙන තමයි මේ අල්ලාගෙන පටලවාගෙන මුලාවෙන් මුලාවට යන්නේ. එම නිසා මේ අනාත්මීය භාවයත් අනිත්‍ය භාවයත් දුක්ඛ භාවයත් යන කෙනෙකුට දකින්නට පුළුවන් නම් අපේ සියලුම සංස්කාර කෙරෙහි ඔහුගේ මෝහය නැති වෙනවා. අනිත්‍යතෝ පස්සන්තෝ අවිද්‍යා පරිවේති විද්‍යා උපජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. අනිත්‍ය වශයෙන් දකින විට දුක්ඛ වශයෙන් දකිනකොට අනාත්ම වශයෙන් දකින විට අවිද්‍යා පරිවේති විද්‍යා උපජ්ජති අවිද්‍යාව මෝහය ප්‍රහාණය වෙනවා විද්‍යාව නුවණ අප සිත තුළ ඇති වෙනවා. අපි යන්නේ විද්‍යා ආලෝකයක් ඇති කරන අවිද්‍යා අඳුර දුර ගන්නට. ඒ අවිද්‍යා අඳුර දුර ගන්න නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට බෑ. එහෙම චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර අපිට නිවන සාක්ෂාත් කරන්නට බෑ. බෞද්ධයන් වශයෙන් ප්‍රතිපද පූර්ණේ කරන යෝගාවචරයන් වශයෙන් භාවනා පන්ති වලට සහභාගී වෙන මේ අය අටයුතු කරන්නට ඕනේ නිරන්තරයෙන්ම මේ මෝහයට නැගී සිටීමට ඉඩ නොදී නොදී නිකම් භාවනා කරන දවස් විතරක් මෙතෙන් දැවිලා වැඩක් නෑ. මට ආපු භාවනා උපදේශයක දැකුණා දෙවියන් මගෙන් ආපු භාවනා උපදේශයක හුඟා ඉස්සර මෝහයට නැගී සිටීමට ඉඩ නොදිය යුතුයි. මම මේක ගැන හිතනකොට පොතක් ලියන්න කලින් මගේ හදවත තුළින් බැන්නේ. මට ලැබිච්ච උපදේශයක්. මෝහයට නැගී සිටීමට ඉඩ නොදිය යුතුයි. එච්චරයි. පොඩි උපදේශයක්. නමුත් මේ පොඩි උපදේශයේ අන්තර්ගත වෙච්ච ධර්ම කරුණු ඒකේ කියන මේ ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනෙ මෙතකයි කියලා වචන වලින් කියන්නට බෑ. මුළු බුද්ධ ශාසනය මේක තියෙනවා කිව්වත් හරියි. අරහත් ඵලයේ දක්වාවත් එක නොකොමේ ගැඹ ලැබෙනවා කිව්වත් හරියි. අපිට අවශ්‍ය මාර්ගය ලබන්නට අපි බලාපොරොත්තු වෙන නිර්වාණය සාක්ෂා කිරීමට මෙලෙස මෝහයට නැගී සිටීමට ඉඩ නොදී යෝනිසෝ මනසකාරයෙන් කටයුතු කරන්නට ඕනේ. එතකොට මෝහය එන්න එන්නම දිහිල් වෙවි දිහිල් වෙවි යනවා. මෝහය ප්‍රහාණය කිරීමට ඒක උපකාර වෙනවා. දැන් පැයකට පමණ කාලයක් ධම්මයේ දේශනා කළා මේ දක්වා ප්‍රකාශ කළේ කුමක්ද? මේ ලෝභයේ දෝෂයේ මෝහය කියන කෙනෙක් කියන කර්ම තුනේ විශේෂත්වයේ කර්ම කර්මයෙන් අපි ප්‍රකාශ කරේ ලෝභය මොන විරාගද? දණ්ඩ විරාගද, කිප්පු විරාගද, අපසාරත් මහාකාරද? ඈ දැන් කියන්නේ උපාන මතකද? ඔව් මෝහය අලංසාරජ්‍යයි. නමුත් දණ්ඩ විරාගී හුඟක් කල ගිහිල්ලයි නැතිවන්නේ. ද්වේෂේ මහා සාවජ්‍යයි නමුත් ඒක ඉක්මනට නැති යන්නට පුළුවන් හැබැයි මේ වෙලාවේ නෙමෙයි සමහර නිදේශයක් තියෙනවා කල්පනා කියන්නේ මේ බහුල වශයෙන් මේ කතා කරන්නේ බහුල වශයෙන්. සම ඒ කියන්නේ සම්පූර්ණයෙන් නෙවෙයි 100ක් නෙවෙයි. ලෝභය වුණත් මේ මහසාව කියන අවස්ථාවේ මේක සාමාන්‍ය සරල වශයෙන් බහුල වශයෙන්. හරිද? එතකොට මොහය මහා සාවජ්‍යය එක්ක විරාමයි. ඒක නිසා ඊට පස්සේ අපි කියන්නේ මොකද්ද? මේ නූපන් රාග දෝෂ මොහ නූපදවාගෙන දිවීමට උපන්නා වූ රාග දෝෂ මොහ යටපත් කරගෙන කටයුතු කිරීමට අවශ්‍ය කරුණු තුනක්. ලෝභය සම්බන්ධයෙන් නම් අපි නිරන්තරයෙන්ම සුබ නිමිත්ත කෙරෙහි නුවණින් මෙනෙහි කරන්නට ඕන අසුබ නිමිත්ත නිතර නිතර මෙනෙහි කරන්නට ඕන ඒක පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව පඩක නිමිත්ත කෙරෙහි නුවණින් මෙනෙහි කරන්නට ඕන මෛත්‍රී භාවනාව නිතර නිතර ප්‍රගුණ කරන්නට ඕන මෝහය සම්බන්ධයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මේ වැටහෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕන නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ගන්නට හොඳ නෑ මේ සංස්කාර. ඕකයි කියපු මේ දේශනාවේ මේ දක්වා තිබු දේශනාවේ කිතිසාරය. ඒ යන මේ අය පිළිපැද්දොත් නියම වශයෙන්ම මේ අයට මේ ජීවිතයේ දැනටම කවදා හෝ දවසකදී ඒකාන්තයෙන්ම නිවෙන්නේ සැනසීමට පුළුවන් වෙනවා. රාගයේ, දෝෂයේ, මෝහයේ සම්පූර්ණයෙන්ම ශේ කරලා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයෙන් මේ ධර්මාන ධර්ම ප්‍රතිපදියේ යෙදීමේ කුසලයෙන් ඒකාන්ත වශයෙන් මේ අයට අමා මහ නිවනින්ම සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියා